හොඳයි එමනම් කවුරුත් නිසාව දානවහන්න මේ දක්වා පසුගිය කාල පරිච්ඡේදයේ පුරාම නිබ්බාන පරිසංගතෝ සුඤ්ඤස් පටිසංගතෝ ධම්මදේශනාට ආශ්‍රයක්ම අපේ ඉදිරිපත් කරලා තිබෙනවා මේ ධම්මදේශනා අතුරින් එකම ධම්මදේශනයක් හරි කවුරු හරි හොඳින් අහලා හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව පිළිපදිනවා නම් නිර්වාණ ධාතු අවබෝධ කරගන්න පුළුවන් කෙසේ වෙතත් මේ ආකාර ධම්ම දේශනා අහලා නැත්නම් ඒ අනුව පිළිපැදලා නිර්වාණ ධාතුව අවබෝධ කළේ සුළු පිරිසක් පමණයි. බොහෝ දෙනෙකුට එහෙන් පළක් ගන්නට නැහැ කියනවා. මේකටත් නිවන් අවබෝධ කර ගැනීමට හැකවන ආකාරයේ ධම්ම දේශනා රාශියක් මේ ඉදිරිපත් කරලා තියෙන බව මේ අය දන්නවා. නමුත් මේ අය අතුරින් කිහිප දෙනෙක් අතර බොහෝ දෙනෙකුට මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙවැනි ධම්ම දේශනා අහලත් නැත්නම් ඒ අනුව පිළිපැදලත් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට නැහැ කියන්නේ මොන මොන හේතු නිසාද කියන කරුණු බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ සූත්‍ර 6ක 7කම දක්වා තිබෙනවා. අද මම මේ ධර්ම දේශනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ එම කරුණු පාදක කරගෙන එම කරුණු පිළිබඳව. එසේ වෙතත් මේ සූත්‍රවල දැක්වෙන කරුණු ඒ අනුසාරයෙන්ම නෙවෙයි මේදී මා ඉදිරිපත් කරන්නේ. අපිට හිතෙන හැටියට අපිට සුදුසුයි හැඟෙන හැටියට ඒ ස්නාන සූත්‍රයකම වාගේ දැක්වෙන කරුණු එක්තරා අනුපිළිවෙලකට අනුවයි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මෙලෙසින් වදාරනවා "චහි වික්ඛේ ධම්මේ සමන්නාගතෝ සුනන්දෝපේ සද්ධම්මං අබබ්බෝනියමං ලොක්කමෙතුන් කුසලේසු ධම්මේසු සම්මත්තං කතමේ චේ" මහණෙනි අංග 6කින් සමන්නාගතෝ කෙනෙක් නිර්වාණය ලැබීමට නිර්වාණය අවබෝධ කර ගැනීමට සුදුසු වූ ධර්මදේශනාවක් ඇහුවත් ඒ අනුව පිළිපැද්දත් නිර්වාණය අවබෝධ කර ගන්නට හැකියාවක් ලැබෙන්නේ මොනවද මේ කරුණ? සතහගත පවේදිතේ ධම්ම විනේ දේශීයමානේන සුසුසති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන විට ඒක අහන්නේ මේ අය මේ ධර්ම දේශනා අසනවා ඇසුවා නමුත් සමහරට මේ අතුරින් සමහර දෙනෙක් නේ සක්කච්ඡන් ධම්මං සුණාති මේ ධර්මයේ මැනවින් සකසා ආන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේශසාමේ නිස්සරණත්තාය නෝ ගානත්තාය කියලා. මහණෙනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ පහුරකට උපමා කරලා සසරින් ගොඩවීම සඳහා නමුත් ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. මේ අය ධර්මයේ ශ්‍රවණය කරන්නේ බොහෝ විට ධර්ම සංඥා ගොඩගසා ගැනීමට ධර්ම කරුණු එක එක රාශී කර ගැනීමට ඒ ධර්මයේ අහලා ඒ අනුව පිළිපැදලා නිවන් අවබෝධ කරගන්නට ඕනේ කියන අදහසින් යුතුව ධර්මයේ අහන පිරිස සිටින්නේ ඊටාම සුළු දෙනෙක් පමණයි. ඒක නිසා මේ ඇයට ඒ ධර්මයේ අනුව පිළිපැදලා ඒ ධර්ම දේශනා අහලා සමහරට නිවන් ලබන්නට බැරි වුණේ ඒ නිසා වෙන්නට පුළුවන්. තමත් සමහර අය ධර්මයේ ශ්‍රවණය කරන්නේ වික්කිට චිත්තෝ ධම්මං සනාති විසුණු සිතකින් යුතුව එහාට දුවන මෙහාට දුවන විසුණු සිතකින් යුතුව ධර්මය අහනවා නම් ඒ ධර්මයේ නිසි පරිදි අවබෝධ කරගන්නට බෑ විශේෂයෙන්ම අප කරනු ලබන ධර්ම දේශනා බොහෝමයක්ම වාගේ එකිනෙකට එකිනෙකක් සම්බන්ධ වෙමින් සම්බන්ධ වෙමින් යන කරුණු දක්වලා ඉදිරිපත් කරලා තිබෙනවා. එහෙම ධර්ම දේශනාවක් අහන විට කොටසක් අහන්නට නැහැ කියලා තව කොටසක් අසන කෙනෙකුට ඒ ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. ඒ ධර්මයක් අහනකොට ධර්මයේ අහන්නට ඕනන්නේ සබ්බචේතසෝ සමන්නාහිතා ඕහිතසෝතෝ ධම්මං සුණාති ආදී වශයෙන් දක්වා ඇති පරිදි. ඒ ධර්මයටම සම්පූර්ණයෙන්ම සිත යොමු කරලා ඒ ධර්මයටම කන් යොමු කරලා ධර්මයටම කන් යොමු කරලා ඒක අහන්නට ඕනේ. නමුත් බොහෝ දෙනෙක් නසෝතං ඕදහති ඒ ආකාරයෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට කන් යොමු කරන්නේ තව සමහර අය න සක්කච්ඡන් ධම්මං පරියාපුණන්ති ඒ ධර්මය සර්ව සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නට බලා යන්නේ නැහැ. සමහර අය ටිකක් දර ධර්මය අහගෙන අහගෙන තේරුම් ගන්නවා ඊට පස්සේ තේරුම් ඒ ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න නැතුව ඒක අතරමඟ අතහරිනවා. අප කරන ලද ධම්මදේශනාවල බොහොම එකම වාග්ගයේ අවසාන කොටසේදී නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීමට හැකිවන ආකාරයේ මඟ පෙන්වීමක් පෙන්වලා තිබෙනවා. ඒ අනුව පිළිපදින්නට නම් අර ඒ ධම්මයේ සම්පූර්ණයෙන්ම අහලා දෙන්නට ඕනේ. ඊටත් අමතරව අපි කරනු ලබන ධර්මදේශනාවල එකම කරුණක් බොහෝ විට දෙපාරක් දක්වලා නැහැ. අනිත් අතින් එක එකිනෙකට එකිනෙකක් සම්බන්ධ වෙමින් යන දේශනා ඉදිරිපත් කරලා තියෙන්නේ මේ නිසා මේ ධර්මයේ සම්පූර්ණයෙන් ඇහුවේ නැත්නම් කෙනෙකුට ඒ ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ තවත් සමහර අය අනඤ්ඤාතේ අඤ්ඤාතමානී හෝති. තමන් අහන්න යන ධර්මයේ දන්නවා කියලා වැරදි මානයකින් හිතුව කටයුතු කරන්නේ. මම එක එක අවස්ථාවක සිදු සිදුවීමක් ගැන මේ අද කරුණක් දෙකක් ප්‍රකාශ කරන්න. එක අවස්ථාවකදී ටිකක් භාවනා දියුණු පිළිසකට මම පටිච්චසමුප්පාදය පිළිබඳ ධර්මයක් දේශනා කරන්න හදනකොට එය කියනවා. අපෝ පටිච්චසමුප්පාද ධර්මය අපිට හොඳට තේරෙනවා මට හොඳට තේරෙනවා කියලා. එයාට හිතා ගන්නට පුළුවන් සලායතන පත්‍යා බස්සෝ බස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා වැනි කරුණු එයාට තේරෙනවා. නමුත් මම එයාගෙන් නැවුවනම් එහෙම අවිද්‍යාව නිසා සංස්කාරය ඇතිවන්නේ කොහොමද? සංස්කාර නිසා විඥානය ඇතිවන්නේ කොහොමද? කොහොමද ඒක අත්දකින්නේ කියලා ඒයට කිසිවක් කියාගන්නට හැකියාවක් ලැබෙන්නේ මේ ප්‍රායෝගික ධර්මයි පොත්පත්වල දැක්වෙන ධර්මයි අතර විශාල වෙනසක් තිබෙනවා. ඒක නිසා ප්‍රායෝගික වශයෙන් ධර්මයක් අහන විට තමා කොයිතරම් කෙනෙක්වත් ඒ ධර්මයේ පිළිබඳ කොයිතරම් අවබෝධයක් ලබා තිබුණත් ඒ ධර්මයේ හොඳින් අහන්න ඕනේ. එතකොට තමයි Tamanට තේරෙන්නේ ප්‍රායෝගික ධර්මයයි පොත්පත්වල ධර්මයයි අතර කොයිතරම්නම් ගැඹුරු වෙනසක් සමහර අවස්ථාවලදී දක්නට ලැබෙනවාද කියන කරුණ. ඒක නිසා අනඤ්ඤාතේ අඤ්ඤාතමානි නොදන්නා දේවල් දන්නවා කියලා හිතාගෙන ධර්මයේ අහන්නට යන්නට එපා. මෙසේ ධම්මයේ අහලා සමහර අය න දතා ධම්මාන සක්කච්ඡන් ධම්මං ධාරේති. ඒ ධාරණේ අසප ධම්මේ ධාරණය කරගන්නේ. ඒකට හේතු වශයෙන් දක්වන්නට පුළුවන් මේ ඇයට මේ අන්තර්ජාලය හරහා මේ ධම්ම දේශනා රාශියක් අහන්න පුළුවන්. ඔය CD වෙනි වැඩිලා ධම්ම දාශියක් ධම්ම දේශනා රාශියක් තියෙන. මේ ගොඩාක් දැන් මහල මතක තබා ගන්නට උත්සාහ කරනවා. හරියට දොඩම් ගොඩක් අත් දෙක දිගහැරලා බලා ගන්නට උත්සාහ කරනවා වගේ. එක දොඩම් ගෙඩියක්වත් ඒ පුජ්‍යලයට අල්ල ගන්නට අහුලා ගන්නට බෑ. ඒ වගේ ගෝ ධම්මදේශන අහනකොට ඒක මතක තබා ගන්නට බෑ අනිත් අතෙන් එකම ධම්මදේශනයක් වුණත් ඒක පැයකම ආරක් විතර දිග දේශනයක් නම් සම්පූර්ණයෙන්ම එකවරක් පමණක් අහලා මතක තබා ගන්නට බොහෝ දිනකට හැකියාවක් ලැබෙන්නේ එක් කතාවක් මම කියන්නම් එක්තරා ඉංජිනේරු මහත්තයෙක් අප කරන ලද අර කයානුපස්සනම් භාවිතෝ ඝන සංඥම් පජාති කියන කයානුපස්සනාව පිළිබඳ දේශනාව ඇතුවට පස්සේ මේ මහත්තයා මට කියනවා මේ ධර්මයේ තරම් ගැඹුරුයි මට ඒක එකපාරට තේරුම් ගන්නට බැරි වුණා මතක තබා ගන්නත් බැරි වුණා ඒක නිසා මම කරපු වැඩේ විනාඩි 5ක් ධර්මයක් අහනවා ඒ විනාඩි 5ෙන් පස්සේ නවත්තනවා නැවතත් ඒ විනාඩි 5ම අහනවා නැවත මෙහෙම කීප සැරයක්ම ඒ අසක විනාඩි 5ේ කොටසම නැවත අහනවා එතන ඉඳලා තවත් විනාඩි 5ක් කොටසක් අහනවා මේ ආකාරයෙන් කඩ කඩ කඩ කඩ මේ ධර්මය ඇහුවා මාස ගාණක් යනකොට මට මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නට පුළුවන් වුණා ඊට පස්සේ මේ ස්ථානයේ අරයන් තියෙන තාප්පේ පෙන්න කියලා ඒ පුද්ගලයා අපිට කියනවා. ඒ ධර්මයේ අවසාන වශයෙන් අවබෝධ වෙනකොට ස්වාමීන් වහන්සේ මගේ ඇඟ මේ තාප්පෙන් එහාට විසුණා වගේ ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නොපෙනී ගියයි කියලා ශූන්‍යතාවක් අත්දකපු ආකාරයකුත් අපිට ප්‍රකාශ කළා. ඒක නිසා ධර්මයක් අහනකොට මේ ඇයි දෙක පිටිකටම තේරෙන්නේ නැත්නම් කොටස් කොටස් වශයෙන් හරි තේරුම් ගන්න බලන්න. ඒක සම්පූර්ණයෙන්ම මතක තබා ගන්න නොහැකි නිසා කොටස් කොටස් වශයෙන් තේරුම් ගත්තාට පසුව ඒ ධර්මයේ මතක තබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම Tamanට ගැළපෙන එකම ධර්මයක් තියෙනවා නම් පහසෙන් තේරුම් ගන්නට පුළුවන් එකම ධර්ම දේශනාවක් තියෙනවා නම් ඒක Tamanට පහසෙන් කරන්නට පුළුවන් නම් ඒ ධර්ම දේශනාව හොඳින් අහලා ඒක මතක තබාගෙන ඒ අනුව පිළිපදින්නට උත්සාහ ගන්න ධර්ම ගොඩ ධර්ම දේශනා රාශියක් අසනවට වඩා එකම ධර්ම දේශනාවක් හරි අහලා ඒ අනුව පිළිපදවන්නේ මාර්ගඵලයක් සාක්ෂාත් කරනවා නම් ඒක තමයි උතුම් ඒක තමයි උසස් ඒක නිසා ඒ අනුව එහෙමයි ඒ ධර්මයේ අහන්නට ඕනේ සමහර අය එහෙම ධර්මයේ අහලා ධාරණය කරගන්නේ ඒ අප විසින් මතු කරලා තියෙන අර්ථය නෙවෙයි අනත්තං ගන්නාති යත්තං රිඤ්ඤති සිංචති අනත්ත්‍ය උපුටා ගන්න අර්ථය බැහැර කරලා මම මෙයාට කලින් උපමාවක් කලින්ම අවස්ථාවක් ගැන කරුණක් දෙකක් ප්‍රකාශ කරනවා. එක් අගෙක් පිරිසක් මෙයාට පරිමේම දාණය දෙන්නට ආවා. අපි එයට දක්ෂින විභංග සූත්‍රයේ දැක්වෙන තිරස්ඥානගතෝ තිරස්ඥානගතේ දක්ෂිනන් දත්තා සතුගුණා දක්ෂිනා පාටිකං කිතබ්බා පුතුජනේ ශීල දුස්සීලේ දක්ෂිනන් දත්තා සහස්‍රගුණා දක්ෂිනා පාටිකං කිතබ්බා පුතුජනේ ශීලවන්තේ දක්ෂිනන් දත්තා සතරහස්‍රගුණා දක්ෂිනා පාටිකං කිතබ්බා ආදී වශයෙන් දැක්කන පාඩේ විස්තර කරලා ඉතා හොඳින් කියලා දුන්නා. ශ්‍රී සංඝ සත්‍යයකට යමක් දුන්නා නම් දුන් දෙමේ ශේවාරයක් ප්‍රතිලාභ සත්‍යයක් Tamanට ලැබෙනවා. ඒ වගේම ඒ දෙයම පුත්තජන භූමියේ ඉන්න දුස්සීල කෙනෙකුට දුන්නා නම් දහස් වාරයක් ලැබෙනවා. ඒ දෙයම පුත්තජන භූමියේ ඉන්න සිල්වත් කෙනෙකුට දුන්නා දුන් දෙයෙන් ලක්ෂ වාරයක් ප්‍රතිලාභයක් ඒ ලබන්නට සුදුසු වෙන පුණ්‍ය සත්‍යයක් ඒ අය අත්පත් කරගන්න. මේ පිස්ස ඊට පසු ඊට පසු දවසේ ඊට පසු මාසේ ආවා නියමිත දිනේදී ඇවිල්ලා මට කියනවා ඔබ වහන්සේ ගේසරේ කිව්වනේ ත්‍රිසංගත සත්‍යයකට දානයක් දෙන්නා මිනිසෙකුට දන් දුන්නාට වඩා වැඩි පිනක් ලැබෙනවායි කියලා. මම ඊට පස්සේ එයාට කිව්වා කොහොම මම එහෙමද කිව්වේ මෙහෙම නේද කිව්වේ කියනයි මේක නිවැරදි ආකාරයෙන් තේරුම් ගත්තේ නැත්තේ කියලා මම එයාගෙන් විමසුවා ඒකට ඒගොල්ලෝ වැඩි කැමැත්තක් දැක්කේ නැහැ ඊට පස්සේ දාන දිනාවෙත් නැහැ මේ වගේ සුළු කරුණු නෙවෙයි නිර්වාණය හා සම්බන්ධ වන ශූන්‍යතාවය හා සම්බන්ධ වන ධර්මදේශනා මම ඉදිරිපත් කළාට පස්සේ මගේ අත්දැකීම් වලින් දන්නවා බොහෝ දෙනෙක් මා අදහස් කළ අර්ථය නෙවෙයි තේරුම් අරගෙන තියෙන්නේ යන්තම් ওই අර්ථය සමාහිත තේරුම් අරගෙන තියෙනවා සමහරු ඒකත් නෑ ඒක නිසා ඒ ධාරණය කරගත්තු ධර්මයේ නියම අර්ථය තමයි තේරුම් ගන්න ධාරණය කරගත යුතුවන්නේ. වැරදි දේවල් ධාරණය කරගන්න එක සුදුසු නැහැ. අන අර්ථය බැහැර කරන එකක් සුදුසු නැහැ. මෙහෙම අහන අය සමහර විට මේ ධම්මේ ධාරණය කරගත්තාට මොකද අඤ්ඤා චිත්තං උපට්ඨහපේති නැත්නම් දතානං ධම්මානං අත්තං උපපරිස්සන්ති ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා ඇති පරිදි ඒකේ තියෙන අර්ථය තමාම අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ ධර්මයේ අසන එක වෙන දෙයක් ඒක ඇසුවට පස්සේ තේරෙන එක තවත් දෙයක් තේරෙන යෑම නෙවෙයි අවබෝධ කරගැනීම කියන්නේ අවබෝධයයි අපට අවශ්‍ය වන්නේ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට. මම එක් උපමාවක් කියන්නම්. මා මේ ඇයිද කිව්වොත් එහෙම මේ ඇඟ කියන්නේ හරියට මැරිච්ච සතෙක් කුණු වුණාට පස්සේ දුක දමනවා වගේ. දුක දමන කොටස් වලින් මස් දේ වලින් හැදිච්ච ධාතු ගොඩක් කියලා. මේක කියනකොට මේ ඇයිට තේරෙයි. මේ කිව්වේ අහවල් දෙයක් කියලා. නමුත් ඒක අවබෝධ වුණා කියලා හිතන එක වැරදි. ඒක හරියට අවබෝධ වුණා නම් තමන්ගේ ශරීරය පිළිබඳවත් අන් අයගේ ශරීර පිළිබඳවත් පුදුම කලකිරීමක් ඇති වෙන එකwidehatකින් මම මගේ කියන හැඟීම නැති වෙන තවත් අතකින් මේ කය සිතින් ගිලිහි යනවා. එතකොට මුළු කයම සංසිඳෙනවා, සීතල භාවයටපත් වෙනවා, සිත නිසල වී යනවා. මේ தත්ත්වය අත්දකින්නට පුළුවන් වන්නේ ධර්මයේ හරියට තමා සිතින් අවබෝධ කරගත්තොත් පමණයි. තමාගේම නුවණින් තමන්ම අවබෝධ කරගත යුතුයි. විඤ්ඤෝති පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝහි මේ ධම්මයේ එකිනෙකා එකිනෙකාගේ ප්‍රඥාවේ මට්ටමට මත මට්ටම මත ඒ ඒ අයම අවබෝධ කරගත යුතු දෙයක්. ඉතින් සමහර අය මේ ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ කියන දේ මතක තබා ගන්නවා. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට. මේසේ ධර්මයේ අහලා ඒක මදාර්ණය කරලා ඒකේ නියම අර්ථය තමන් අවබෝධ කරගන්නට කටයුතු කරන කරනවා වෙනුවට තවත් සමහර අය කරන්නේ ඒක නෙවෙයි. සත්සම් පරිභෝති, කතිකම් පරිභෝති, අත්ථානම් පරිභෝති. ධර්ම දේශනයේට නැත්නම් ධර්ම දේශකයාට නැත්නම් තමාටම පරිභව කරනවා, පරිභව කරගන්නවා. මේ පිළිබඳවත් අපට අත්දැකීම් තේ වෙනවා. ධර්මදේ අපි ධර්මදේශනා ඉදිරිපත් කරනකොට බොහෝ විට බොහෝ දෙනෙක් කියලා තියෙන කරුණක් තමයි අපෝ මේ ආමුදුරන්ගේ ධර්මයේ හරිම සංකීර්ණයිනේ ගැඹුරුයිනේ මේ ආදී කතා. ඊටත් වඩා මාමතරව අපේ සම්ප්‍රදායික අදහස් වලින් ඈත් වෙලා ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් ධර්මදේශනා ඉදිරිපත් කර පවස්තාවලදී සමහර අය සඳ ප්‍රකාශ කළා මිහිමත් ධර්මදේශනා කියනවාද මිහිමත් භාවනා ක්‍රම කියනවාද මේවා කළොත් එහෙම අපිට පිස්සු වැටේ නේද ආදී වශයෙන් කතා කරපු අවස්ථා ගැන මට අත්දැකීම් තියෙනවා එවැනි අය මට හම් වෙලා තියෙනවා සමත් සමහර අය කතිකම් පරිභෝති ධර්මයේ දේශනා කළ අයට නින්දා පාස් කරනවා මටත් එහෙම අත්දැකීම් තියෙනවා මටත් එහෙම නින්දා අපහාස කරපු අය සිටිනවා සමහර අය දෙලින්ම කියනවා මේ මේ ආමඳුරෝ කියන්නේ බුදුහාමඳුරෝ දේශනා කරපු ඒවා නෙවෙයි කියලා. ඒ අය එහෙම කියන්නේ අපි අර සම්ප්‍රදායික අදහස් වලින් පිටපැනලා ප්‍රායෝගික වශයෙන් ධර්මයේ ඉදිරිපත් කරන නිසා. පොතේ තියෙන ධර්මයේ එහෙම ගිරව්වගේ මතක තබාගෙන කියනවට වඩා ධර්මයේ හදවතින් දැකලා ප්‍රායෝගික අත්දැකීම් පාදක කරලා කතා කරන විට සමහර විට මේ පොත්වල තියෙන කරුණු අභිභවා යමින් ඉක්මවා යමින් ඉදිරි ඒ ධර්ම ඉදිරිපත් කරන සිද්ධ වෙනවා. ඒ ධර්ම දේශනා එවැනි ආකාරයෙන් ඉදිරිපත් කළත් ඒක ඒකේ තියෙන සත්‍යතාවය පෙන්වුම් කරන්න බුදුරජාණන් වහන්සේ විසින් වෙනත් ස්ථානවලදී මේ මා කියපු කාරණා මෙලෙසින් වදාළලා තියෙනවායි කියලා ඔප්පු කරලා කියලා පෙන්වන්න කරලා තියෙද්දි සමහර අය කියනවා මේ හාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවෝ කියපු වණෙවි දේශනා කරන්නේ කියලා. තවත් සමහර අය කියනවා මේ ආම්දෝ මෙහෙම බණ කිව්වට පිළි ඒවා පිළිපදින කෙනෙක් නෙවෙයි කියලා. දැන් උදාහරණ වශයෙන් අපි කියනවා එයාට සතියෙන් වැඩ කරන්න කියලා. මම කිසිම සතියක් නැතුව යනවා එනවා දකින්න. මට අවශ්‍ය වෙලාවක සතියෙන් යුතුව වැඩ කරන්න ඕනේ කියලා සිතන සිතවිල්ල සිතෝ විකසම 100ට 100ක්ම සතිය નિરાයාසයෙන්ම සිත තුළ පිහිටනවා. නමුත් මම මේ මේ විදිහට කටයුතු නැවත නැවත කියන අතන ඇසුණාට පස්සේ මම මේ ඇයිට ඒ ඇයිට කිව්වා ඔය විවිධ භාවනා මධ්‍යස්ථාන වලදී මේවා සිදුවන්නේ. ඒ ඇයිට අපි කිව්වා ගුරුවරයෙක් ළමයින්ට උගන්වනකොට ගුරු ඒ ළමයි කියනවා නම් මේ ගුරුවරයා අපිට ඉගෙනනකොට මේ ගුරුවරයා අපිට උගන්වන දේවල් ඉගෙන ගන්නේ නැහැ කියලා ඒක හරිද කියලා. මම ඇහුවා. නමුත් ඒ ඇයිට ඒක තේරුම් ගන්නටත් නොහැකි හැකියාවක් ලැබුණේ නැහැ. තවත් සමහර අය මට කියනවා ඔය හාමුදුරුවෝ නිවන ගැන බණ කිව්වට අඩු වශයෙන් සෝවාන්වත් වෙලා ඉන්නවද කියලා. මොකද අපි කවදාවත් අපේ මාර්ගඵලයක් ගැන අපිට මෙහෙම ධර්මයක් තියෙනවා කියලා කාටවත් ප්‍රකාශ කරලත් නැහැ. මෙහෙම නිතර නිතර කියනකොට එක්තරා භාවනා මධ්‍යස්ථානකදී ඒ පිවිසට මම කියවා අර සුණක්කත් හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියපු කතාව ප්‍රකාශ කරලා මෙන්න මෙහෙම. සුනක්කත් කියලා බුදුහාමුදුරන කාලේ හාමුදුරන මතේ කියයි ඒ හාමුදුරන්ට දිබ්බ චක්කු ඥානෙ උපදවා ගන්න බුදුහාමුදුර උපදෙස් දුන්නා ඔහු දිබ්බ චක්කු ඥානෙ උපදවාගත්තා. මේ හාමුදුරුවෝ කල්පනා කරා දිබ්බසෝත ඥානයක් දැන් උපදවා ගන්නට ඕනේ කියලා. නමුත් ඒක උපදවා ගන්නට ඔහුට කිසිම හැකියාවක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ඔහුට උපදෙස් දුන්නේ. මේන් අමනාපයටපත් වූ ඒ සුණක්කට බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම සිවුරු හැරලා යනවා යන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ අහනවා සුණක්කට මම ඔබට කිව්වද එන්න එන්න මය ළඟට ඇවිල්ලා මහාන වෙන්න කියලා. නෑ නෑ වහන්සේ මට එහෙම කිව්වේ නෑ. එහෙනම් මොකද්ද සුණක්කත්ව බොයි කියන කතාවේ තේරුම? ඊට පස්සේ මේ සුණක්කත්ව හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට කියනවා ඔබ වහන්සේ මට ඉද්ධි ප්‍රාත්‍යහාරයක් පෙන්වන්නේ නෑ. ඒකයි මම මේ සිවුරු හැරලා යන්නට හදන්නේ. තුනක්වත් මම ඔබට කිව්වද එන්න එන්න මම ළඟ මහාන වෙන්න ඔබට මම ඉද්ධිපාතිහාරය පෙන්වන්නම් කියලා එහෙම කිව්වද නෑ නෑ ඔබ වහන්සේ එහෙම කියලා නෑ එහෙනම් මොකද්ද සුණක්කත් මේ කියන කතාවේ අදහස තේරුම ඊළඟට ඒ සුණක්කත් කියනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකේ හටගන්න හැටි විනාශ වෙන හැටි ඒ ආදී කරුණු මට කිව්වේ නෑ සුණක්කත් ඔබට මම කියලා තියෙනවා දෙන්න දෙන්න මම මා ළඟ මහාන වෙන්න එතකොට මම මේ කරුණු කියලා දෙන්නම් කියලා එහෙම කියලා නැහැ කියලා සුණක්කත්ට කියන්නට සිදු වුණා නමුත් සුණක්කත් ඒව අහද්දි චුර හැරලා ගියා මං මේ පිරිසගෙන් ඇහුවා මම මේට කියලා තියනවාද මම සෝවාන් වෙලා ඉන්නේ එන්න එන්න මම ළඟට මම ඔබලට බණ කියන්නම් කියලා එහෙම කියලා තියනවාද කියලා ඇසුවා. නමුත් මේ මොඩ පිරිසට ඒකවත් තේරුම් ගන්නට නොහැකි වුණා මේ කිසි දෙනු කිසිවෙකුට අඩු වශයෙන් සතියවත් දිනු කරගන්නට හැකියාවක් ලැබුණේ මාස ගණන් අවුරුදු ගණන් උත්සාහ කළා. මම මේ ඇයට කියන්නම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සිදු කතා පුවතක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ අතුල කියලා උපාසකයෙක් හිටියා. ඔහු අනුගාමික උපාසක පිරිසකුත් ඇතිව ගියා රේවත මහරහතන් වහන්සේ හම්බවන්න. උන්වහන්සේ විවේකයෙන් ඒකට වැඩ සිටියේ. ගිහිල්ලා ධර්මයක් දේශනා කරන්නද කියලා කිව්වට පස්සේ උන්වහන්සේ වැඩි යමක් ප්‍රකාශ කළේ නැහැ. වැඩි නිස්සලව වාගීතය තුලින් යමක් දෙක යමක් වචනයක් දෙකක් තමයි ප්‍රකාශ කරන්නට ඇති. මේ පිටිස අමනාපයට නොසතුටටපත් වෙනවා මේ මේ අපිට මෙහෙම කතා කළේ නැහැ කියලා. ඊට පස්සේ ගියා සරියුත් ස්වාමීන් වහන්සේ හමුවට. ගිහිල්ලා මේ කෝත සැලකලා සරියුත් ස්වාමීන් වහන්සේ ඥාණයෙන් අග්‍රතම්ප ස්වාමීන් වහන්සේ බව මෙයා දන්නවා. ඒක නිසා ප්‍රඥාව ප්‍රඥාවෙන් දතයුතු ධර්ම රාශියක් ගැඹුරු ධර්ම කරුණු ටිකක් ප්‍රකාශ කළා. ඒ දේ අතුල ඇතුළු පිළිස ඒකට අප්‍රසාදයේ පළකලේ අපිට මේ ගැඹුරු ධර්මයක් දේශනා කළා අපිට කොහොමද ඒවා තේරුම් ගන්න පුළුවන් ආදී වශයෙන් දෝෂාරෝපණය කරමින් නොසතිපින්විතව ආනන්ද ස්වාමීන් වහන්සේ අම්මටිගේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙලා මේ කතා පුවත් දෙකම සැලකලා ආනන්ද හාමුදුරුව කල්පනා කළා මෙයාට සරල දේශනාවක් ටිකක් දිගට තමයි කියන්නට ඕන කියලා හිතලා දිගට දීර්ඝ වශයෙන් සරල දේශනාවක් ඉදිරිපත් කරා. ඒදී අතුල අතුල පිළිස අපෝ අපිට ඉතාම සරල දේශනාවක් නිකල්ල කතා ඉදිරිපත් කළේ. හරි දිගට දිගට දිගට මේක කිව්වනි කියලා ඒකටත් නොසතුටුපත් වෙලා බුදුහාමුදුරුවෝලාවට ගිහිල්ලා මේ කතා පුවත්වනම සැලකලා. උන්වහන්සේ ඒදී පෝරාණමේ තන්නතුල නිතන් මජ්ජතනාභිව නින්දන්තේ තුන් මාචේනන් නින්නති බව බානිනම් මෙත බානිනම් පේ නින්දන්තේ නත්ති ලෝකේ අනින්දිතෝ කියන ගාථාව ඇතුළු තවත් ගාථා කීපයක් ප්‍රකාශ කොට වදාලා. මේවා ධර්මපදයේ දැක්වෙන ගාථා. මේ මේ මේ සිද්ධිය මේ ආකාරයෙන් සිදුවන දේ අද විතරක් නෙවෙයි අතල සිදුවන නිශ්චලත් මේක සිදුවනා මතුවට සිදු වෙනවා. නිශ්චලව සිටින අයට නිඳා කරනවා. බොහෝ කතා කරන අයට නිඳා කර කතා නිඳා පරිභව කරනවා. ඒ වගේම පමණට කතා කරන අයට නිඳා පරිභව කරනවා. ඒ වගේම තමයි මේ ධර්මයේ සරලව කිව්වත් නින්දා කරනවා ගැඹුරින් කිව්වත් නින්දා කරනවා කෙටියෙන් කිව්වත් නින්දා කරනවා දීර්ඝ වශයෙන් කිව්වත් නින්දා කරනවා මේ විදිහට ධර්මදේශකේ ධර්මයේ දේශනා කරන අයට නින්දා පරිභව කරන එක එදස් සිදු වුණා අදස් සිදු වෙනවා නතුවට සිදුවන්නට පුළුවන් තමත් සමහර අය මේ ධර්මයේ දේශනා කරන අය කෙරෙහි ධම්මදේශකේ ආහත චිත්තෝ හෝති කීල ජාතෝ ඒ කියන්නේ තරහ සිතක් ඇතුව හරියට අහින හදවතට උලක් කරනවා වගේ ගතියෙන් යුතුව ධර්මයේ දේශනා කරනවා. මේ ධර්මයේ අහනවා. මෙවැනි අයත් මට හම් වෙලා තියෙනවා. සමහර අය මක්ඛි ධම්මං සනාති මක්ඛ පරියුච්චතෝ ගුණ මකුකමින් යුත ගුණමකුකම මැඩගෙන ඒකෙද යට වෙලා ධම්මේ ශ්‍රවණය කරනවා මෙහෙම අයත් අපට හම් වෙලා තියෙනවා බොහෝ දෙනෙක් කෙනෙකුගේ ළඟ දක්ෂ කෝටි ගණන් යහපත් ගුණ ධර්ම තිබුණා. ඊටාසළු අතපසු වීමක් සිදුවනවා. නැත්නම් ඊටාසළු වරදක්යි කියන කියලා හිතන්න පුළුවන් දේවල් සිදුවනවා. ඒකම ඉස්මතු කරගෙන අර ගුණ ඔක්කොම මකලා දාලා තමයි කටයුතු කරන්නේ. එහෙම ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙකුටත් ඒ ධර්මයේ අහලා ප්‍රතිඵලයක් ගන්නට බෑ. තව සමහර අය ධර්මයේ අහනවා උපාරම්භජිත්තෝ ධම්මං සුනාති රන්ද ගවේෂි වාද කරන්නට නැත්නම් වැරදි හොයන්නට අඩු සිදු සිදුරු හොයන්නට එහෙම චේතනාවෙන් යුතුව බණ හයන ඇතිදිනවා අපිට එකනකින් භාවනා මධ්‍යස්ථානයක භාවනා කරන පෙරවිසක්මයි සිටින්නේ උසස් භාවනා අධ්‍යක්ෂින් ලැබුව අය සිටින්නේ ධර්ම දේශනාවක් කරන්නට ඒකල ඇරෙම් කරලාට පස්සේ මම එයාට ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ දීර්ඝ ධර්ම දේශනාවක් ඉදිරිපත් කළා. සම්මා දිට්ඨිය ගැන කතා කළේ ඉදී අවසාන වශයෙන්. එහිදී ඊතා උසස් රැකියාවක් කරන කරනවායි කියනු ලබන ඊතා උගත්යයි කියනු ලබන ඒ වගේම භාවනාවයි භාවනාත් කරනවායි කියනු ලබන මාත්‍යේ ධර්මයේ ඉවර වෙච්ච ගමන් මහනවා ඇයි ඔබ වහන්සේ සම්මා දිට්ඨිය අවසානයේදී ප්‍රකාශ කළේ මේක බුදුහාමුදුර ඉස්සලම ඉලක්කලා තියෙන්නේ මම කියවා ප්‍රායෝගික වශයෙන් ධර්මයක් ඉදිරිපත් කරන විට නිර්වාණ ධාතුව පෙන්වන්නට අවශ්‍ය නම් සම්මාදිට්ඨිය තුළ පවර්ණා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් මතු කරලා පෙන්වීම සඳහා සම්මාදිට්ඨිය අවසාන වශයෙන් තමයි ප්‍රකාශ කළ යුතු වන්නේ කියලා. එතකොට මේ පුද්ගලයා ආන බුදුහාමුදුරුවෝ අනුපොබ්බගාමී පටිපදාවක් දේශනා කරලා තියෙන ඔබ වහන්සේ මේ වෙන විදිහකට කිව්වා. ඒ පුද්ගලයා ඇත්ත වශයෙන්ම දන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශිෂ්ඨාව අනුපොබ්බගාමී පටිපදාවක්. මේ අනුපොබ්බගාමී පටිපදාවේ සීලයටත් නෙවෙයි සම්මාදිට්ඨිය අයිතිවන්නේ. සමාධියටත් නෙවෙයි සම්මාදිට්ඨිය අයිතිවන්නේ. ප්‍රඥාවට සම්මාදිට්ඨිය අයිතිවන්නේ. ඒ පුද්ගලයාට ඒකත් අමතකයි මොකද අර රන්ද ගවේෂී අඩුපාඩුකම් නැත්නම් සිතුරු සෙවීමේ අදහසින් යුතුව මම මේවා ඔක්කොම දන්නවා කියලා අනඤ්ඤාතේ අඤ්ඤාත මානියෙන් යුතුව ඒ ධර්මයේ ඇහුවේ ඒක නිසා උට එයින් කිසිම පළක් ප්‍රයෝජනයක් ගන්නට නොහැකි වුණා ඒ වගේම සවස් සමහර අය මේ ධර්මය අහලා ඒක මතක තබාගෙන ඒකේ අර්ථය තමාම අවබෝධ කරගන්නට උත්සාහ ගන්න නැතුව Tamanටම පරිභව කරගන්නවා ස්ථානම් පරිභෝති. අපෝ අපේ පාරමිතාම පිරීලා නැතුව ඇති අපිට ප්‍රඥාව නැහැ. අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභයෝ වෙන්නට නෙවෙයි වෙන්නේ නැති. අපිට කොච්චර කාර්ය බහුලද මේ ආදී විවිධ කරුණු ඉදිරිපත් කරමින් Taman Tamanටම පරිභව කරන අවස්ථාත් අපට දක්නට ලැබිලා තියෙනවා. සමහර අය විශේෂයෙන්ම ඔය අපි දැන් මේකන ගත්තා කියලා තියෙනවා මට ඇවිල්ලා මම ළඟටම අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දිදාභිය වෙන්නට බෑ කියලා. ප්‍රතිසන්දි ත්‍රි හේතුක ප්‍රතිසන්දිදාභිය නොවේ වෙන්නේ නැති කියලා. මං ගොඩ හේතුකට හේතුවද කියලා බලන්න යොක කරලා බලන්න කරලා බලන්න නැතුව අර මේ ගැන තීරණයක් ගන්න තේපායි කියලා බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ ප්‍රභේද කරලා දක්වනකොට නිවන් අවබෝධ කරගත හැකි පුද්ගලයන් කොටස් හතරකට බෙදලා දක්වලා තියෙනවා උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ ඤෙය්‍ය පරම කියලා උග්ගටිතඤ්ඤ පුද්ගලයන්ට ඉතා කෙටි කාලයක් තුළදී සමහරට ධර්මය ශ්‍රවණය කරන විටදී පවා මාර්ගඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් පසුගිය කාල පරිච්ඡේදයේ පුරාම අපි ධම්මදේශනා ඉදිරිපත් කරනකොට එසේ නිර්වාණ ධාතුව ධම්මදේශනා අසන ගමම අවබෝධ කරගත්තු 20ක් 30ක් පමණ පිරිසක් සිටිනවා. ඒ උබ්බටිතඤ්ඤ පුද්ගල. ඒ හැම කෙනෙක්ම උබ්බටිතඤ්ඤ නැහැ. සමහර සමහර අය විපටිතඤ්ඤ. විපටිතඤ්ඤ පුද්ගලයන්ට එහෙම ඉක්මනට නිවන් ලබන්න බෑ. සමහරට අවුරුදු 5, 6, 10, 12 භාවනා කරලා තමයි ප්‍රතිඵලයක් ගන්න. තවත් සමහර අය ඉන්නවා නීය පුද්ගලයෝ. ඒ අයට අවුරුදු 5-10කුත් ප්‍රමාණවත් නැහැ. සමහරට අවුරුදු 50 60 ජීවිතෙන්තේ ජීවිතාන්තේ දක්වාම භවනා කරලා කරලා තමයි ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් වන්නේ. ඔය 80 වෙනි පොත්වල දක්වලා තියෙනවා සමහර ආමතුරු අවුරුදු 60ක්ම සමහරට ඊටත් වැඩි කාලයක් භාවනා කරලා කරලා තමයි ප්‍රතිඵලයක් ගත්තේ කියලා. ඒක නිසා නීය බුද්ධලෝ සිටින බව තේරුම් ගන්නට ඕන. මේ උද්ගලිතඤ්ඤ පුද්ගලයාට නිවන් දකින්න පුළුවන්, විපරිතඤ්ඤ පුද්ගලයාට නිවන් දකින්න පුළුවන්, නීය පුද්ගලයාට නිවන් දකින්න පුළුවන්. ඒ ජීවිතේදීම නිසිපරිදි කටයුතු කරන්න. සමහර අය තවත් සමහර කොටසක් ඉන්නවා පදපරම ඒ ඇයට මොනම හේතුවක් නිසාවත් මේ ජීවිතේදී නිර්වාණ ධර්ම අවබෝධ කරන්නට බෑ. මේ කොටස ගැන මම පසුව කියන්නේ. මෙසේ ධර්මය අහලා ධාරණය කරලා ධම්මේ දේශනාවට හරි දේශකයට හරි නැත්නම් Tamanට හරි පවදක කරගන්න නැතුව ප්‍රලේතු වන්නේ නිවනට අනුලෝම වන ආකාරයේ සිටිවිලි පවත්වා ගැනීම. නමුත් සමහර අය අනනුලෝමකාය කන්තිය සමන්නාගතෝ හෝති ඒ වගේම අයෝනිසෝච්ච මනසිකරෝති නුවණින් යුතුව ඒ කියන ධර්මය මෙනෙහි කරන්නේ නුවණ නැතුව ඒ කියන දේ තියෙන මතු පිටින් තියෙන අර්ථය පමණක් ගන්නවා බොහෝ බොහෝ ධර්ම කරුණු වල මතු පිටින් අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් තිබෙනවා. නමුත් ඒක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බෑ. අනිත් අතින් අනුලෝමිකාය කන්තිය සමන්නාගතෝ හෝති කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පරිදි නිවනට නිවන් ලැබීමට සුදුසු වන ආකාරයේ සිටිවිලි නෙවෙයි සිතන්නේ. ධර්මයේ අහනවා ඒ වෙලාවේ නිවන්සෝ ලැබේවා කියලා සාදුකාර දෙනවා නිවෙස් වලට යනවා ගියාට පස්සේ ඉතින් ලෞකික සිතිවිලිම තමයි ලෝභයයි ද්වේෂයයි ලෞකික දේවල් වල පැටලෙන එකයි දෝදරෝ ගැනයි ඕවා ගැනමයි සිතන්නේ නිවන් ලැබීමට නම් මේ සංසාරයේ භයානකකම තේරුම් ගන්නට නෑ ගැන සිටිවිලි හිතන්නේ මේ සංසාරයේ රැඳී සිටින එක මහා දුක්කල දුකක දැසගෙන සිටීමක් මේ දුකෙන් ගැලවෙන්නට ඕනේ කියලා හිතන්නේ මේ සංස්කාර ධර්ම ඔක්කොම අනිත්‍යය මේ ඔක්කොම දුක්ඛය මේවා අනාත්මය මේවා කෙරෙහි බැඳි බැඳි ඇලී ඇලී සිටීම නිසා සංසාරයේ දිග්ගැස් වෙන අය ආදී වශයෙන් නිවන් ලැබීමට සුදුසු වන ආකාරයේ සිටිවිලි හිතන්නේ ඒ අයෝනිෂය නුවණින් යුතුව මෙනෙහි කරන්නේ අයෝනිෂෝච මනසිකරෝති. නුවණින් යුතුව මේවා නිත්‍ය දුක්ඛය අනාත්මය අසුභය ශූන්‍ය ආදී මේ ආදී කිසිම ආකාරයකින් මෙනෙහි කරන්නේ නැතුව ඊළඟ ධර්මයේ ධර්මය අහන්නට එනවා. ඉතින් ඊට පස්සේ ඒ ධර්මයත් අහලා නිවිස්සෝට ගිහිල්ලා ආපෝ වර පුරුදු පරිදිම ලෞකික සිටිවිලි වලම පැටලි පැටලි සිටිනවා. ඒ අයටත් උඹටි තන්නේ නොවනවා නම් ඒ අය කවදාවත් ඒ ධර්මයෙන් සමාහිත ඵල ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් පිරිසක් නෙවෙයි. තවත් සමහර අය මේ ධර්මයේ අහලා න සම්පච්ඡන් අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මාන් ධම්මං පටිපජ්ජති. ඒ ධර්මයේ අහනවා මතකත් ලබා ගන්නවා. ඒක ඒකේ අර්ථය නුවණින් විමසීමසා දකිනවා. දැකලා ඉවර වෙලා ඒ ඒ ධර්මයේ භාවනා තුළින් අත්දකින්න නිර්වාණ ධාතුව භාවනා කරලා සාස්ත්‍රාඥාන්ට අවශ්‍ය ප්‍රතිපatti පූර්ණේ කරන්නේ. එවැනි කෙනෙකුට කොහොමවත් නිවන් දකින්නට බෑනේ. බුදුහාමුදුරෝ ඔය දක්වා තිබෙනවා දුර්ලභ කරුණු රාශියක්. මේ දුර්ලභ කරුණු අතරින් මෙවැනි කරුණු දෙක තුනක් බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. තථාගතක් පවේදිතස ධම්මේනියස දීශිතා පුබ්බලෝ දුර්ලභෝ ලෝකස්මි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඒ ආකාරයෙන්ම ප්‍රායෝගික වශයෙන් දැකලා අවබෝධ කරගෙන නිවන් ලැබීමට සුදුසු වන ආකාරයෙන් දේශනා කරන පුද්ගලයෝ ලෝකේ දුර්ලභයි. අද ලංකාවේ නම් ඕනතරම් ධර්මයේ දේශනා කරන අය සිටිනවා. සෑම දවසකම ධර්ම දේශනා හතරක් පහකට වැඩි මේ ජනමාධ්‍ය තුලින් මිනිසුන්ට අසන්නටත් පුළුවන්. නමුත් බොහෝ විට ඔය පොත්පත්වල තියෙන කරුණු මතක තබාගෙන ඒ කරුණු ඉදිරිපත් කරන අය තමයි අපිට දක්නට ලැබෙන්නේ. මේ වැනි පුද්ගලයෝ නම් දුර්ලභ නැහැ. නමුත් අර ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ දැකලා ප්‍රායෝගිකව මේ ධර්මයේ අත්දැකීමට සුදුසු වෙන ආකාරයෙන් දේශනාවක් ඉදිරිපත් කරන පුද්ගලයෝ නම් ලෝකයේ දුර්ලභයි. තථාගත පවේදිතස් ධම්මවිනයස දේශිතස්ස විඤ්ඤාතා පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් ඊළඟට බුදුහාමුදුරෝ ඒ කරුණ දක්වනවා මේ භාග්‍යවතුන් වහන්සේෂින් දේශනා කරන ලද ධර්මය අහනවා අහලා ඉවරලා ඒක අවබෝධ කරගන්නවා සමහර නමුත් අවබෝධ කරගන්න පුද්ගලෝ ඊටාම දුර්ලභයි තථාගත පවේදිතස් ධම්මවිනයස දේශිතස්ස විඤ්ඤානස්ස විඤ්ඤාතස්ස ධම්මානුධම්ම පටිපන්නෝ පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අහනවා ඒ අහලා ඉවර වෙලා ඒක මතක තබා ගන්නවා අර්ථයත් විමසනවා ඒකේ අර්ථයේ විමසුවාට ඒ අනුව පිළිපදලා නිවන් ලබන්නට උත්සාහ කරන ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ යෙදෙන පුද්ගලයෝ දුර්ලභයි ලෝකේ ඉතින් එවැනි කෙනෙකුට ඒ උප්පරිතන්නේ නෙවෙයි නම් නිවන ඉක්මනට සාක්ෂාත් කරන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ අසන ලද ධර්මදේශනා මේ කුසලය ධර්ම දේශනා ඇසීමේ කුසලයේ ඒ අනුව සිටිවිලි පැවැත්මේ කුසලයේ කවදා හෝ දවසක නිමන්තුව ලබා දීමට ඒ ඇයි හේතු උපනිෂය වෙනවා නිසකයි. නමුත් මේ ජීවිතයේදී නිවන්සෝ ඒ ඇයි ඒ නිසා ලබන්නට නොහැකිවන්නට පුළුවන්. මේ සියලුම අඩුපාඩු සකසාගෙන නිසි පරිදි ධම්මයේ අහලා නිසි පරිදි ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඉඳලා භාවනාවක නිරත වුණත් තවස් සමහර අයට මේ ජීවිතයේදී නිවන් ලබන්නට බෑ. මේ බව බුදුරජාණන් වහන්සේ තවස් සූත්‍රයේදී දක්වනවා චහි බික්කේ ධම්මේ සමන්නාගතෝ සනන්තෝ සද්ධම්මං අබ්බෝ නියමං ඔක්කමෙතන් කුසලේශෝ ධම්මේශ සම්මත්තං අංග 6කින් යුතු කෙනෙක් නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට සුදුසු ධර්ම දේශනාවක් ඇසුවත් ඔහුට මාර්ගඵලයක් ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නිවන සාක්ෂාත් කරන්නට හැකියාවක් ලැබෙන්නේ මොනවද මේ කරුණ? කතමේ ඉච්ඡේ කම්මාවරණතාය සමන්නාගතෝ හෝති කිලේශාවරණතාය සමන්නාගතෝ හෝති විපාකාවරණතාය සමන්නාගතෝ හෝති අස්සද්දෝච හෝති අච්ඡන්දිකෝච දුප්පඤ්ඤෝච ඒ කරුණාවෙහි අපි ප්‍රකාශ කරේ කම්මාවරණ ආවරණයෙන් කම්ම ආවරණයෙන් වැසිලා අම්මාවරණය කියන එකට ප්‍රධාන වශයෙන් ගණන් ගන්නේ පංචානන්තරේ පාප කර්මය. පංචානන්තරේ පාප කර්මය කරපු කෙනෙකුට කවදාවත් නිවන මේ ජීවිතයේදී අත්දකින්න ලැබෙන්නේ නියත නියත වශයෙන්ම ඊළඟ භවයේ අපාය තමයි උපදී. මේ මේ පංචානන්තරේ පාප කර්මයේ දක්වමින් බුදුහාමුදුරුව තවස් සූත්‍රයක දක්වා තිබෙනවා මාතා ජීවිතා වෝරෝපිතා හෝති, පිතා ජීවිතා වෝරෝපිතෝ හෝති, අරහන් ජීවිතා වෝරෝපිතෝ හෝති. මවගේ ජීවිතය නැසලා තියෙනවා නම් පියාගේ ජීවිතය නැති කරලා තියෙනවා නම් රහතන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය නැති කරලා තියෙනවා නම් ඒ වගේම තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උපාදිතං හොති භාග්‍යවතුන් වහන්සේගේ බුදුජානන් වහන්සේගේ ලේ දුෂ්ටෝසිතකින් සිලෙව්වන ඒ වගේම සංඝෝ බින්නෝති සංඝයා ભેද කළා නම් මේ පංචානන්තරය පාපකම් මේ කරපු කෙනෙකුට කවදාවත් නිවන් ලබන්නට බෑ ඒ ජීවිතේදී මේ සංඝ ભેදය කරන්නට පුළුවන් වන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පමණක් බව මේ හැමතික තබා ගන්නට ඕන. අජාසත් සද්දෝ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ තමන්ගේ තියා මැරුවා. ඉතින් බුදුහාමුදුරුවෝ කෙරෙහි පස්සේ අතිශයින් ශ්‍රද්ධාවට පත් වෙලා උන්වහන්සේගේ ධර්ම දේශනා ආන්නට ගියා. එක් අවස්ථාවකදී ඔය සාමාන්‍ය ඵල සූත්‍රයේ දේශනා කළේ අජාසත් රජතුමාට ඒ අජාසත් රජතුමා ඒ ධර්ම දේශනාව අහලා ඉතාම ප්‍රසාදයට පත්ව සතුට පළ කරලා පිටත් වෙලා යනකොට බුදුහාමුදුරුවෝ පිටත්ලා ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මෙයා පියාණන් මරන්නේ නැති විදිහ නම් අද මෙතනින් පිට වෙන්නේ සෝවාන් වූ පුද්ගලයෙක් වශයෙන් කියලා. ඒ කියන්නේ සෝමාම් වීමට තරම් මාර්ගඵලයක් ලැබීමට තරම් පාරමී සත්‍යයක් පුණ්‍ය සත්‍යයක් තිබුණ කෙනෙකුට වුණත් මේ පංචානන්තර පාප කර්ම කරලා තියෙනවා නම් කවදාවත් නිවනක් ජීවිතේ ලබන්න හම්බෙන්නේ මේ පමණක් නෙවෙයි සමහර අය සිටිනවා මේ විපාකවරණතාය සමන්නාගතෝ ඒ කියන්නේ අපි ඉපදුනේ කලින් කරන ලද අකුසල කර්මයක විපාකයක් වශයෙන් කුසල කර්මයක විපාක වශයෙන් මිනිස් වශයෙන් උපදිනවා අකුසල කර්මයක විපාකයක් වශයෙන් දුගති වල උපදිනවා අපි උපදින්නේ කුසල කර්මයක විපාකයක් වශයෙන් එතකොට මේ විපදින කුසල කර්මය ත්‍රි හේතුක එකක් නම් ඒ කියන්නේ අලෝභයෙන් අදෝෂයෙන් අමෝහයෙන් යුත කුසල කර්මයක් කරලා ඒක ඒ කර්මය කරන්නට ඉස්සෙල්ලත් කළාට පසුවත් කරන විටත් ඒ අය අලෝභ අදෝෂ අමෝහ යන කුසල මූල ධර්ම තුනම යොදාගෙන කුසල කර්මයක් කරලා ඒකෙන් මර ඒක මරණ මොහොතේ සිහිපත් වෙලා ඉපදිච්ච අයට කියන්නේ ත්‍රි හේතුක ප්‍රසංජාභියෝ කියලා. එවැනි කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. නමුත් අකුසලයක් හේපත් වෙලා දුගතියක ඉපදුනා නම් ප්‍රේතයෙක් වෙලා නැත්නම් තේසන් ලෝකයක ඉඳලා අපායක ඉඳලා හිටියනම් ඒ ඇයට කවදාවත් නිවනක් ලබන්නට බෑ. ඒකත් අමතරව මනුස්ස ලෝකේ අපි හිතමු උපදිනකොටම අන්ධ වෙලා, ගොළු වෙලා, බීඩි වෙලා, කෙලතොළු වෙලා, අංගපසංග නැති වෙලා උපදින අයත් ඉන්නවා. ඒ අය ඒක හේතුක ප්‍රතිසන්දිලාභයෙන් වශයෙන් පොත්වල දක්වා දෙන්නේ ඒ අයටත් මාර්ගඵලයක් සාක්ෂාත් කරන්න බෑ. පොත්වල ධර්මයක් ශ්‍රවණය කළා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභය නෙවෙයි තව සමහර අය නම් ද්වි හේතුක පුතින් උපතින්ම ප්‍රඥාවක් නැති අය මෝඩ පුද්ගල ඒ අයටත් මේ ධර්මයේ ශ්‍රවණය කරලා හරි ධම්මානුධම් ප්‍රතිපත්තිය ගමන් කරලා හරි නිර්වාණ ධාතුව ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තවත් කොටසක් ඉන්නවා කිලේශාවන්තා සමන්නාගතෝදී. කෙලෙස් වලින් ආවරණය වෙලා විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටි අදහස්, නියත මිත්‍යා දෘෂ්ටි අදහස් වලින් යුතු වෙලා නියත මිත්‍යා දෘෂ්ටි අදහස් වල මෙල්බර්න කටයුතු කරන පුද්ගලයෙකුට කවදාවත් නිවන් ලබන්නට බෑ. පව කියලා දෙයක් නැහැ, පින් කියලා දෙයක් නැහැ. මේ ලෝකෙන් පස්සේ මැරිලා ගිහිල්ලා නැවත උපදින්නේ නැහැ, අපායවල නැහැ. කොහෙද අමනුෂ්‍යෝ ඉන්නේ ආදී වැරදි අදහස් දරන පුද්ගලයෝ සිටිනවා. එවැනි පුද්ගලයන්ටත් මේ ඒ ජීවිතයේදී නිර්වාණ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ මේ කරුණ තුනටම අදාළ වෙන තවත් මේ අද කාලේ දක්නට ලැබෙන කරුණු කීපයකුත් තියෙනවා අද කාලේ විවිධ ජනමාධ්‍ය තුලින් අසන්න ලැබෙන ප්‍රසිද්ධ අය පවා කියනවා නම් වශයෙන් අපි ප්‍රකාශ කරන එක කිසිසේත්ම සුදුසු නැහැ ප්‍රසිද්ධ වශයෙන් කියන අය සිටිනවා මේ අය අහලා ඇති අද කාලේ නිවන් ලබන්න බෑ අඩු වශයෙන් සෝවාන් වෙච්ච පුද්ගලයෙකුත් ලෝකේ නැහැ අද කාලේ කිසිම ධ්‍යානයක් ලැබුව පුද්ගලයෙක් නැහැ රහත් වූ කෙනෙක් දක්නට ලැබෙන්නේ ආදී වශයෙන් කියන අය සිටිනවා ඒ අය අනුගමනය කරන අනුගාමිකයනුත් දහස් ගණන් සිටිනවා මේ කිසිවෙක් ඒක නිසාම නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ නැහැ. ඒ අදහස තිබෙන තාක්කල්ම ඒ වගේම නිර්වාණ ධාතුව අවබෝධ කරපු කෙනෙක් විශ්වාස කරන්නේ අගේ අය කෙරෙහි විශ්වාසයක් තබන්නේ නැහැ. සමහරවිට මේ අය ආර්යෝපාද කර්මයට හසුවන පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ අය ඒ අදහස් අත්හැරලා නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන් කියන හැඟීමේ පිටුලා කටයුතු කරනවා නම් නිවන් ලබන්නට පුළුවන්. ඒකට ඒක නියත වශයෙන් මේක නිසා නිවන් ලබා ගැනීමට නොහැකි වෙන හේතුවක් නෙවෙයි. බවද හදාගත්තා නම් නිවන් ලබන්නට පුළුවන්. මම කලින් කියවා මේ ආර්යෝපාද කර්ම කළා නම් කියලා. ඒ ඇත්තත් ප්‍රතිකම්මයක් ආයුරෝ ආයුරෝ ආර්යෝපාද කම්මේට ප්‍රතිකම්මයක් වශයෙන් කරන්න තියෙන්නේ ඒ අය ගාවට ගිහිල්ලා ආර්යයන් ගාවට ගිහිල්ලා කරපු වරද පෙන්ලා දීලා අවංකවම සමා ඉල්ල සමාව බැනීම. එහෙම කරොත් එහෙම නිවන් ලබන්නට ඒ අයට පුළුවන් ශක්තියක් තියෙනවා නම් නිවන් ලැබෙනවා. නමුත් ආර්යෝපාද කම්ම කරලා <coughs> ඒකට පිළියම් යොදන්නේ නැතුව හිටියොත් එහෙම ඒ ඇයට නිවන් ලබන්නට බෑ. මේ ආර්යෝපවාද කම්මේ ගැනත් මේ අය විශේෂයෙන්ම අවබෝධ කරගත යුතුයි. මුන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේ කවස්ථාවේදී මෙහෙම ප්‍රකාශ කරනවා යෝසෝ භික්ඛවේ භික්ඛෝ අක්කෝසක පරිභාෂකෝ අරියෝකෝ ආදී සබ්‍රාහ්මචාරේන මේ ශාසනයේ විශ්වක් හරි ගවරෙක් හරි ආර්යයන්ට උපවාද කරනවා නම් මත්තාන මේ සම්බික්කවේ අනවකාශෝ යම් ඒකාදසන්නම් දේශනානම් අඤ්‍යතරම් දේශනන්න නිගච්ඡේය මේ පත්ති කියන ව්‍යසන 11න් එක්කෝ ව්‍යසනයකටවත් පසු නොවී සිටී කියන එක කවදාවත් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආරෝපවාද කම්ම කරපු අයට මේ කියන ලබන ව්‍යසන 11න් එකකට හෝ අඩුම වශයෙන් වරදාම මූණ පාන්නට සිටිනවා. ඒ මේ කෙනෙකුට මාර්ගඵලයක් ලබන්නට බෑ. කත මේ සංවේකාදසන්නම් මොනවද මේක 11. අනදිගතං නාදිගච්ඡති මේ දක්වා මාර්ගඵලයක් ලබලා තියෙනවනම් ලබලා නැත්තම් මාර්ගඵලයක් ලබන්නට බෑ. අපි හිතමු කෙනෙක් සෝවාන් වෙලා සිටිනවා කියලා. එයා ආර්යෝපවාද කර්මයක් කරන එයාට ඉහළ ඉහළ මාර්ගඵල කිසිවක් ලබන්නට බෑ. ඊළඟක තමයි අධිකතම් පරිහායති. තමන් යම්සේ මාර්ගඵලය සාක්ෂාත් කරලා දෙනවා නම් ඒක පිරිනව. ඒක පිරිනව කියන එකෙන් අදහස් කරන්නේ ඒ මාර්ගඵලයෙන් මාර්ගඵලයකට පත් වුණාට පස්සේ ඵල සමවත් වලට එහෙම සම්වාදින්නට පුළුවන් නම් ඵල සමවත් වලට සම්වාදින්න බැරි වෙනවා. අපේ අපි එහෙම අත්දැකීම් ලැබෙනවා ලැබිලා අපි දන්නවා අපි ළඟ හැරිලා කියලා තියෙනවා අපිට ඉස්සර නම් බල සමාධි වලට සමාදින්න පුළුවන් ශූන්‍යතාවයට යන්නට පුළුවන් දැන් නම් ශූන්‍යතාවයට අත්දකින්නවත් බැහැ බල සමාධි වලට යන්නවත් බැහැ මේ ආදී වශයෙන් ආර්යයන්ට කරපු වැරදි ආර්ය උපවාද කම් වලින් සමා ගන්න දෙය කියලා කිය මම එයාට කිව්වට පස්සේ කලින් ෂේම ඒ සෝවාන් ආදී මාර්ගඵල වලින් ලැබෙන ඵල සමාධි වලට සමාදින්න පුළුවන්කම එයාට ලැබෙනවා නමුත් ආර්යෝපවාද කම්මයට පිළියම් නැතිවා නම් එහෙම ඒක දිගටම පවතින ධර්මයක්. අධිකතම් පරිහායති කියන්නේ ඒකයි. අර මා මාර්ග ඵලයන් ලැබලා ඒකෙන් නැසූ කෙලෙස් නැවත ඇති වෙලා නැවත සංසාර දුකට වැටෙනවා කියන එක නෙවෙයි එයින් අදහස් කරන්නේ. අපි හිතමු දවසන වශයෙන් සෝවාන් වෙච්ච කෙනෙක් නැවත දුකටි කියන්නේ සක්කාය දිට්ඨිය ආදී සංගෝධ ධර්මයන් ශ්‍රේ කරලා තියෙන්නේ. ඒ ශ්‍රේ කරපු සංගෝධ ධර්ම නැවත ඇතිවන්නේ හෝ දුගතියට යනවා කියන එක නෙවෙයි මෙයින් අදහස් කරන්නේ. අර සෝවාන් ඵල සිත් වලට සංවැදීම නැත්නම් ශූන්‍යතාවයන් අත්දැකීම ආදී කරුණු වලට පත්වන්නට නැවත හැකියාව ලැබෙන්නේ ඊටාම් කලාතුරකින් ඊටාම් අපහසු ඊළඟට සද්ධම්මසන වෝදායති සීල සමාධි ප්‍රඥා යන දේශිෂ්ඨා ධර්මයන් මේයි පූර්ණේ කෙරුවත් ඒයි පූර්ණේ කළත් ආර්යෝපාද කර්ම කරපුවයි පූර්ණේ කළත් ඒකෙන් පිරිසිදු භාවයක් ලැබෙන්නේ අනිත් අතින් සද්ධම්මේසෝ අදිමානිකෝ හෝති මේ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාත ධර්මයේ යෙදෙනවා. ඒක අනුගමනය කරනවා. නමුත් වැරදියට තීරණය කරනවා මම මාර්ගඵලයක් ලැබුවා මම ආවල් ධානයට ධානයටපත් වුණා හතරෙන් ධානයට ගියා අරෝපාවචර ධාන වලට ගියා ආදී වශයෙන් අදිමානී කුජලයන් බවටපත් වෙනවා අදිමානී කුජලය කියන්නේ මාර්ගඵලයක් ලබන්නේ නැතුව ඉඳලා ධානයක් ලබන්නේ නැතුව ඉඳලා මම මාර්ගඵලයක් ලැබුවයි ධ්‍යානයක් ලැබුවයි කියලා අවංකවම රැවටිලා සිටින පුස්තකයන්ට. බොරුවට රවට්ටන්න කියන කතාවක් නෙවෙයි. ඇත්තෙන්ම තමන් රැවටිලා සිටිනවා මෙහෙම මෙහෙම මාර්ගඵල වලටපත් වෙනවා මෙහෙම මෙහෙම ධ්‍යාන වලටපත් උනායි කියලා. ඒ ඇයි තමයි අදිමානී පුජ්‍යලෝ කියන්නේ. ඒකට කොට මේ ආර්යෝපාද කර්මය කරපු අය අදිමානී පුජ්‍යලෝ වන්නටත් පුළුවන්. ඊළඟට උන්වහන්සේ දක්වන ගානං ආරෝගාතං කම්පසති දරුණු වූ රෝග පීඩාවකට බඳුන් වෙනවා මේ ආරෝපාද කම් කරපු අය. ඊළඟට උම්මාදං වා පාපුණන්ති චිත්තක්කේපං උම්මා උම්මාදං වා පාපුණාතේ චිත්තක්කේපං උම්මතු භාවයටපත් වෙනා නැත්නම් සිත විපිලිසර භාවයටපත් වෙනවා. සම්මූල් ලෝකාලං කරෝති මැරෙන විට මුලා වෙලයි මරණයටපත් වන්නට වෙන්නේ. ආශ බේදා පරම්මරණාපායන් දුග්ගති විනිපාතන් නිරයන් උපපජ්ජති යතත් පිළිසෝ අන්වදයන් නොචිතිකු කෙනෙක් මේ ආරෝපාද කම්මේ කළා නම් මරණයට පස්සේ ඒකාන්ත වශයෙන්ම දුගතිය උපදිනවා අපාය උපදිනවා මේ බුදුආජාන් වහන්සේ ප්‍රකාශ කළ සූත්‍රය අංගුත්තර නිකායෙම දැක්වෙනවා මේ ආරෝපාද කම්මේ විපාක සත්‍ය රඳා පවතින්නේ ඒ ඒ මාර්ගඵල වලට අනුකූලව සෝවාන් වූ මාර්ගඵලලාභියෙකුට කරපු ආර්යෝපාද කර්මයෙන් ලැබෙන පවට වඩා වැඩි පවක් සකදාගාමි කෙනෙකුට ආර්ය උපවාද කර්ම කළා නම් ලැබෙනවා. ඊට වැඩි පවක් අනාගාමි කෙනෙකුට, ඊට වැඩි පවක් රහත් වූ කෙනෙකුට ආර්ය උපවාද කර්ම කළා නම් අත්දකින්න සිදු වෙනවා. ඔය බුදුහාමුදුරු ඉන්න කාලේ ශරීරොත් හාමුදුරු එක්තරා හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා වස්සසම වස්ස අවසානයේදී පිළිකර මිනිසු කෙනෙක් පූජා කළාට පස්සේ සරියොත් හාමුදුරුවෝ ඒ එතන හිටපු හාමුදුරන්ට කිව්වා මම මගේ කොටස ප්‍රවේශම් කරලා තියන්න අයින් කරලා තියන්න මම පස්සේ ඇවිල්ලා ගෙනියන්නම් කියලා සරියොත් හාමුදුරුවෝ ආපසු වැඩියා මේ හාමුදුරුවෝ කල්පනා කළා මේ සරියුත් හාමුදුරුවෝ අල්පේච නෑ මේ තමන්ගේ කොටස ආපසු ගේන්න එන්නම් පරිස්සම් කරලා තියන්න කිව්වා කියලා සරියුත් හාමුදුරුවෝ අල්පේච නෑ පාපිච්චයි කියන අදහසේ පිළිදලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ප්‍රකාශ කළා සරියුත් හාමුදුරුවෝ පාපිච්චයි කියලා. මේන්න බුදුහාමුදුර තුන් වාරක්ම මේක වැරදි වැරදි කියලා කිව්වා මෙයා ඒ අදහස මෙල්බගෙන සිටියා ඊට පස්සේ ඔහුට දරුණු ශාරීරික රෝගයක් හැදුනා මූලයන්ක පුරාම කුෂ්ඨයක් වගේ විශාල තුවාල වැනි තත්යකට ඇඟපත් වෙලා ඉක්මන ටික වැඩි කාලයක් යනකොට උන්කස් මැරණයටපත් වෙන අපාය ඉපදිනවා බුදුහාමුදුර ගාඩ ගිහිල්ලා ඒ භික්ෂු පිරිස අනිත් භික්ෂුන් වහන්සේලා ඇහුවා මෝ උපදිනේ කොහෙද කියලා බුදුහාමුදුර ප්‍රකාශ කරා ඒ සූත්‍රයේ දැක්වෙනවා පදුම කිනේ නිරේ උපදිනා ඒකේ ආශ ප්‍රමාණය සුවට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා වර්ෂ ගණන් මෙතකේ මෙතකේ මෙතකේ කියලා කියන්නට බෑ. අබ්බුද නිබ්බුද වලින් තමයි ඒකේ ආශ කියන්නට පුළුවන් කියලා මෙහෙම ප්‍රකාශ කළා. අබ්බුදේක ආයුෂ ප්‍රමාණය උන්වහන්සේ දක්වන අපේ තුමාට 100ක් විතර දිග 100ක් විතර පළ 100ක් විතර උස විශාල භාජනයක් තියෙනවා නම් අබෑට ඔක්කොම පුරවලා අබෑට පුරවලා අවුරුදු 100කට වරක් අබෑටයක් ගන්න ආරන්දාදා ආරන්දදා ගියොත් ඒ ඔක්කොම අබෑට ටිකේ වුණත් අබ්බුදේක ආයුෂ ප්‍රමාණය කාල පරිච්ඡේදය ඉවරවන්නේ. එවැනි අබ්බුද 20ක් නිබ්බුද එකක් එවැනි නිබ්බුද මේ මෙබමන ප්‍රමාණයක් ඔහු පදුම කියන වේ පැහැෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ එක්තරා සූත්‍රයක මේක දැක්වෙනවා. එතකොට ආර්යෝපවාද කර්මය ඒ තරම්ම ප්‍රබල එකක්. ඒ නිසා ආර්යෝපවාද කර්ම කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම සමාව ගන්නට ඕන. එතකොට කම්මාවන්තා සමන්නාගතා හෝති කිලේශාවන්තා සමන්නාගතෝ හෝති විපාකාවන්තා සමන්නාගතෝ හෝති කියන ඒ කරුණු තුනෙන් යුතුව ඇතත් ධම්මාන් ධම්ම ප්‍රතිපදී දුනත් මාර්ගඵල සාක්ෂාත් කරන්නට හැකියාවක් ලැබෙන්නේ. ඊළඟ කරුණ තුන තමයි අස්සද්දෝච හෝති අච්ඡන්දිකෝච දුක්පඤ්ඤෝච. ශ්‍රද්ධාව නැහැ. මේ ඇයිද ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව තියෙන නිසා ධර්මයේ අහන්නේ. නමුත් ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩිලා නැහැ, බල ධර්මයක් වශයෙන් වැඩිලා නැහැ. ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම නිවන් දකීමට සමාලංග දියුණු කරගත යුතු ධර්මයක්. ශ්‍රද්ධාය තරති යෝගං කියලා බුදුහාමුදුරේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කළා. ශ්‍රද්ධාව තුළින් නිසා තමයි කාමෝගයන්, භවෝගයන්, අවිජ්ජාෝගයන්, ditthියෝගයන් තරණය කරන්නේ. සද්දා බීජං තපෝත්‍ය ආදී වශයෙන් දැක්වුවා එක් අවස්ථාවකදී ගසක් නැදීමට බීජය නීජය වගේ නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීමට අවශ්‍යම තිබිය යුතු අංගයක් තමයි අසද්ධාව කියන්නේ. අසද්ධියේ අකප්පයත්තේන සද්ධා බලං කියලා පටිසම්භිදා මග්ගපාළියේ ඔය සද්ධා බලයේ විස්තර කරනු දැක්වෙන පාඩයක් තියෙනවා. ශ්‍රද්ධාව නැති යන කැඩී යන කරුණක් ඉදිරිපත් වුවත් තමන්ගේ ශ්‍රද්ධාව අඩු වෙන්නේ නැත්නම් කම්පණයටපත් වන්නේ නැත්නම් ඒ ශ්‍රද්ධාව ඒ පටනමට තියනවා නම් අඩු වශයෙන් වැඩි නුනත් එයාගේ ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් වැඩිලා තියෙනවා. ඒක නිසා ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕනේ, බල ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕනේ. යන්තම් ශ්‍රද්ධා මාත්‍රයකින් මේ නිර්වාණ ධාතුව අවබෝධ කරන එක පහසුවන්නේ එම නිසා මේ ඇයට ශ්‍රද්ධාව තිබුණත් මේක ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බල ධර්මයක් වශයෙන් දිනු කරගන්නට ඕනේ කියන අදහස ඇති කරගෙන ශ්‍රද්ධාව තව තවත් දිනු වන ආකාරයෙන් කටයුතු කළ යුතු වෙනවා. කොහෙත්ම ශ්‍රද්ධාවක් නැති අයට නම් කොහෙත්ම නිවනක් දකින්නට බෑ. අච්ඡන්දිකෝච නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට කිසිම කැමැත්තක් දක්වන්නේ එසේ කිසිම ඡන්දයක් නැත්නම් කිසිම කැමැත්තක් නැත්නම් නිවන් අවබෝධ කරන්නට ඒ සඳහා කිසිම කටයුත්තක් එවැනි පුද්ගලයෝ සිදු කරන්නේ නැහැ. ඒක නිසා එවැනි අයටත් නිවන අවබෝධ කරන්නට බෑ. ඊළඟ කාරණාව දුක්පඤ්ඤෝච හෝති. මේක මේ සූත්‍රය සූත්‍ර රාශියකම තියෙන කරුණ. දුක්පඤ්ඤෝ කියන එක. දුක්පඤ්ඤෝච හෝති ජලෝ එළමෝගෝ ආදී වශයෙන් දැක්වූ පාඩක් තියෙනවා. මෝඩ පුද්ගලයන්ට මේ ධර්මය අවබෝධ කරන්නට බෑ. මේ අය නිතර අහලා ඇති පාඩයක් තමයි පඤ්ඤාවතෝ යම් ධම්මෝ නායම් ධම්මෝ දුක්ඛඤ්ඤස්සක. මේ ධර්මයේ තියෙන්නේ ධම්මයේ අවබෝධ කරගත හැකිවන්නේ විශේෂයෙන්ම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත හැකිවන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. මේ ප්‍රඥාව මද පුද්ගලයන්ට ඒක කරන්නට බෑ. ඉතින් දුක්ඛඤ්ඤ අයට කවදාවත් මාර්ගඵලයක් සාක්ෂාත් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක ඒ නිසා තමයි ඔය සමහර අය අපි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියෝ වෙන්නට නෙවෙයි කියලා හිතන්නේ. මොකද ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියෝ නොවන අයට ඒ තරම් ගැඹුරු ප්‍රඥාවක් විනේද දක්නා ප්‍රඥාවක් තීක්ෂණ ප්‍රඥාවක් නැහැ. ඒක නිසා ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්නවත් බැහැ. ඒක නිසාම ඒ ඇයට නිවනක් සාක්ෂාත් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා දුප්පඤ්ඤෝච හෝති කියලා කොටසක් තමන්ට තමන් දුප්පඤ්ඤය ප්‍රඥාව නැහැ කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රඥාව දියුණු කර ගන්නට උත්සාහ කරන්නට ඕන. අනිත් අතින් තමන් ඔබ්බටිසඤ්ඤ පුද්ගලෙක් නෙවෙයි කියලා හිතනවා නම් තමා විපටිසන් පුද්ගලයෙක් කියලා හිතන්න පුළුවන්. එතකොට එකපාරට නිවන අවබෝධ කරගන්න බැරි වුණත් මට අවුරුදු 6කින් 7කින් නැත්නම් 10කින් 12කින් හරි පුළුවන් කියලා ගත් උත්සාහය අත්හරින්න නැතුව කටයුතු කරන්නට ඕනේ. නැත්නම් Taman හිතනවා Taman නිය්‍ය පුද්ගලයෙක් කියලා මේ නිය්‍ය පුද්ගලයා අවුරුදු 50 60 භාවනා කරලා නිවන සාක්ෂාත් කරලා ඒක නිසා මම මේ ගත් උත්සාහය අත්හරින්න නැතුව දිගටම දිගටම දිගටම කරගෙන යනවා කියලා ඉතලා භාවනා කරමින් නිවන් දැකීමට අවශ්‍ය ගුණ ධර්ම දිනු කරන්නට උත්සාහ ගන්නට ඕනේ. Taman තමන් හිතනවා නම් තමන් පදමරම පුජ්‍යලයක් කියලා. ඒ අයත් උත්සාහ කළ යුතු නිර්වාණ ධාතුව ලබා ගැනීම සඳහා. මොකද පදපරමේ කියලා මට මේ ජීවිතේ නිවන් ලබන්නට බෑ කියලා මේවා උත්සාහයන් අත්හැරලා හිටින පුජ්‍යලයා ඊට පස්සේ තමන් පාරමී වශයෙන් දියුණු කරගත යුතු විමුක්ත පරිපාචනීය ධර්ම වශයෙන් දැක්වෙන කරුණු දියුණු කරගන්නට නැකුව පසුව තව තවත් දියුණු කරගන්නට කාලේ මරන්නට සිදු වෙනවා කාලය ගත කරන්නට සිදු වෙනවා ඒක නිසා පදපරම් පුජ්‍යලොත් මේ ජීවිතයේදී පුළුවන් තරම් උත්සාහ ගත යුතු නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට එසේ අවබෝධ කරගන්නට කටයුතු කරන්නේ කිරීම තුළින් අත්න කුසල ශක්තිය පාරමී පුණ්‍ය ශක්තිය බවට පත් වෙනවා නිවන් අවබෝධ කරගන්නට ඒ ඇයි ඒ තුළින් හැකියාව ලැබෙනවා මේ අනුව මේ අය මේ ධර්ම කරුණු තේරුම් අරගෙන තමා තුළ තියෙන අඩුපාඩු සකසා ගන්නට ඕනේ අඩුපාඩු සකසාගෙන ඒ නිවැරදි කරුණු ඒක එක එක කරගෙන ධම්මාන ධම්ම ප්‍රතිපත්තියේ දිගටම දිගටම දිගටම යෙදෙන්නට ඕන. එසේ යෙදුණොත් තමයි ඒ ධර්මයක් අහලා නැත්නම් ඒ ධර්මයට අනුව පිළිපැදලා නිර්වාණ ධාතුව මේ ජීවිතේදී සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. එසේ නොවත් මේ ජීවිතයේදී ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න නොහැකි වුණත් මතු භවයකදී හෝ මතු බුද්ධ ශාසනයකදී හෝ ඒ නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට ඒ අයට ඒක නිසා හැකියාව ලැබෙනවා. ඒ අනුව කටයුතු කිරීම තුළින් මේ අයට නිවන ශාසනයට වාසනාව ශක්තිය උදා වේවායි කියලා ආශිර්වාදනය කරමින් අප මේ දේශනාව දැන් නිම කරනවා අපි කවුරුත් දෙම නම් දෙවියන්ට දැන් පින් දෙමු. ආකාශත්තා ච බුම්මත්තා දීවානාංගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු මං පරන්තේ මේ කළ සියලුම කුසල ශක්තියන් මෙයට නිවන්සවම අත්පත් වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිඤ්ජතු සම්දනාටම නිවන් සරණපත් වේවා